හොඳයි පින්වත්නි අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ වෙනත් Tamanගේ කමටහනක් මුල් කරගෙන ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. පද්දජීව මහතාගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න ගරු මහන්සේට තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. ඔව් ස්වාමීන් වහන්සේ දැන් මේ දේශනාවේදී කියන්නේ ප්‍රකාශ වුණේ දැන් ශුන්්‍යත අනිමිත්ත ස්වභාවය ඇසුරු කරනවා කියන වගේ කතාවක් රාතන් වහන්සේ හ්ම් නම එතකොට එහෙම ඇසුරු කිරීමක් කියන එක තියෙනවා නම් අපි ඒකත් එතකොට අල්ලගෙන නෑ මට නම් හිතෙනවා ඒ උන්වහන්සේලාගේ මට්ටමේදී ඒක නිකන් ස්වභාවය බවටමපත් වෙලා දැන් අපිට ඕක නිකන් કૃතිමයි. ඒ කියන්නේ අපිට ඕක තාම કૃතිමයි අපි අපි නිකන් උපද්දවගෙන අසුර කරනවා වගේ ගතියක් වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේට ඒක නිකන් gederම වෙලා. එතන කොහොමද ඩිෆෝල්ට් එක ඩිෆෝල්ට් එක වෙලා හිතේ. ඒක අපි පුහුණු වෙන කාලය තුල අපි ඒක ගැන කියන්නේ සතියට අහු වෙන්න ඕන මේක ඇසුරු කරනවද නැද්ද කියන එක. නමුත් පස්සේ ඒක નિરાයාස ස්වභාවයක් බවට පත් වෙන්න ඕනේ. පත් වෙන්න ඕනේ. ඔව්. ඔව් ඒක හරි. එතකොට අර මුලදිස් දඟ වහන්සේ අර පටන් ගන්නකොටම කිව්වේ චේතනාපූර්වකව අபிසංකාර කරනවා කියලා ඉවරලම අනිමිත්ත ස්වභාවය ඇති කරගන්න ඒ කියන්නේ එතකොට ඒක මුල් මුලදී මුල් මට්ටමේදී ස්වභාවය මුල් මට්ටමේදී තමයි ඔව් ඒ කියන්නේ කොහොමද තාම සමාධිය අපි ගොඩනගන මට්ටමේදී ගොඩනගන මට්ටමේදී තනිකරම තියෙන්නේ ඉතින් චේතනාපූර්වකව හදනවා අපි සකස් කරනවා ආය ආය විපස්සනා කරනවා ආය ආය ඒක උපදව ගන්නවා මේ එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ තේමයි සමන්වාස පැහැදිලි කොම්බාන්සේට තෙරුවන් සරණයි දුක් බව නිරෝධ බව ප්‍රාර්ථනා කරනවා හොඳයි හොඳයි තෙරුවන් සරණයි ඊළඟ තහම් ගැටලුව බුද්ධි රණවීරට ඉදිරිපත් කරන්න පුළුවන්. ඇහෙන් නැතුව ගියා. ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිග්නල් අවස්ථයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ ඇහෙනවද දන්නේ සිග්නල් අඩුවක් තියෙනවද දන්නේ? ඔව් ඇහෙනවා කියන්න. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ දැන් ඔය කිව්වේ මේ අවිද්‍යාව මේ මොකද අවි සංස්කරණයට කලින් එතන අර අවිද්‍යාවක් තියෙන නිසායි සංස්කරණය කරන්නේ අවිද්‍යාවස්ත්‍රයක් තියෙන නිසායි වෙන්නේ කියලා. එතන මේ මා මා මේ මාගේ කියන හැඟීම එනකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට ඒක අල්ලන්න පුළුවන් නේ. එතනින් එහාට ආයෙත් සංස්කරණය වෙලා යනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක දැකීමෙන් පමණක් ඒ ඔබ වහන්සේ කියන ඔය ආශ්‍රමයේ ගෙවිලා යනවාද එහෙමද ස්වාමීන් වහන්සේ? ඒක දැකීමෙන් කියන්නේ ඉතින් ඒක අපි ප්‍රොමෝට් නොකළ ඉන්න ඕනේ. ඒක අපි ඒකට අපි උඩගෙඩි නොදී ඉන්න ඕනේ. තව තව ඒක උසි ගන්නවන් නැතුව ඉන්න ඕනේ. ඒ ඇබ්බැහියට ඉඩ නොදී ඉන්න ඕනේ. දැන් අපිට කලින් වෙන්නේ කොහොමද? අපිට මාකර හිතන්න දැන් අපි ඔන්න මාකර හොඳ වැඩක් කළා. හොඳ වැඩක් කළා කවුරු හරි ප්‍රශංසා කළා. ඊට පස්සේ ඔන්න ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ ඉතින් අරක මතක් වෙනවා. මතක් වුණා ඉතින් අරයා උත්සාහ අරයා ප්‍රශංසා කරපු හැටි ප්‍රශස්ති ගී ගයපු හැටි අත තත දීපු හැටි ඔක්කොම ඉතින් මතක් කරනවා ඉතින් අපිත් ඔන්න ඔයක අබිරමණය කරනවා ආයි සතුට වෙනවා ආයි නිකන් hina යනවා මම තමයි කියලා හිතෙනවා ඉතින් එතකොට ඒ කියන්නේ අබිරමණය කරනවා අපි ආයි මම පෝෂණය කරනවා හැබැයි ඒ ඒ වෙනුවට අපිට ඒක මතක් වුණා තේරුණා තේරුන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා. සමිංහන්ස මේ එහෙම ආපු මතක් වීමක් ගැන නෙවෙයි මම කියන්නේ සමිංහන්ස එතන එතන දැන් ඒක දෙන්නකොට පේනවානේ. හ්ම්. එතන එළියම දැනෙනවානේ. ඒක ගැන කියන්නේ සමිංහන්ස. එතකොට ඒක සංස්කරණය වී ගියෝ එළියම වැඩි වෙනවානේ. ඔව්. තව පැටලෙනවා කියලා තේරෙනවා. හ්ම්. නමුත් ඒක සමහරක් වෙලාවට මුලදී අල්ලන්න පුළුවන්. එතකොට දැන් ඒකනේ අපි පැත්තම නේද සංසංස? ඔව් ඔව්. ඒක තමයි. ඒක ඒක තේරුම් අරගෙන හිමින් හිමින්ට ඒක ප්‍රොමෝට් නොකලා ඉන්නයි තියෙන්නේ. අනිත් එක සයන්ස් තමයි. රක්ෂයක් තියෙනවා දැන් කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් හිතේ මේ දෝමනස්ස ස්වභාවයකට එහාම අපිට දෝලණය වෙනවනේ දෙක අල්ලන්නේ දෙපැත්තට එහෙමනේ අපිට ඇහෙන්නේ නැහැ අපි වෙන කෙනෙකුට යමු එමගල් ස්වාමීන් වහන්සේ ඊළඟ දහම් ගැටලුව හයන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවසන්නේ සයින්හන්ස. ඔව්. කමඨාන් සුද්ධ කර ගැනීම සම්බන්ධයෙන් සයින්හන්ස දැන් විවේකීව තම ඉන්නකොට ඒ කියන්නේ ටේවල් ඉතින් අල්ලගන්න නැතුව පෙර වාහනීය කරන වගේ උපවාස කිව්ව පැරක් කිව්ව උදාහරණේ වගේ අර ටේවල් සමහර ටේවල් තිබුණත් අදාළ නැති වගේ ස්වභාවයක්. ඒ විවේකීව ඉන්නකොට එක සිදුවීමක් නිසා එකපාරම තේරුණා නිකන් ලොකු බරක් ආවා වගේ. ඒකත් එක්ක තේරෙනවා දැන් මේ බර මොකද්ද කියලාත් අර ඒ කියන්නේ ඒකේ දැන් සාමාන්‍ය ඉස්සෙල්ල ඒක ටිකක් බර බලන්න යනවනේ මොනවා හින්දාද මේ මාවත් අර කැලි කැලි කැඩිලා යන තුඩු තුඩි පොඩි පොඩිව මෙන්න මේකයි කියලා ඒක සම්පූර්ණයෙන් නැතුව විදියට ඒකට හොයාගන්න බෑ දැන්. ඒකම අර බරත් එක්ක නිකන් හිර වෙච්ච ගතිය තියෙනවා. එතකොට අර ඇතුලෙන් එනවා මෙතන නෙමෙයි ඉන්න ඕන කියන එක. දැන් අර ඉස්සල්ලා එතකොට අර මේ විවේකීව ඉඳලා මෙතෙන්ට වැටුනේ කියන එක. ඒකම දැන් මේක උදේ වරුේ වුණේ ඊට පස්සේ උනාට පස්සේ දැන් දවස පුරාම තියෙනවා. ඉතින් සාමා එතකොට සමහර වෙලාවට ඒ වගේ අවස්ථාවක සක්මන වගේ ඉදනවා චුට්ටක් ඒ කියන්නේ වගේ සබහා අඩු වෙනවා. ඒකට මේක එහෙම තිබුණාද? ඒතකොට තේරෙනවා ඒක දැන් අර වෙහෙස කියන එකත් ටිකක් සෑහෙන්න දැනෙනවා. මේ මේ අතර දැන් ඉනවා ඇතුලේ ඊටත් එක්ක වෙන වෙහෙස තමයි මෙතන නෙමෙයි ඉන්න ඕන කියන එක. ඒකත් එක්ක ඔහොමම ඉන්නකොට නෑ දැවිලා තියෙනක මේක බවට කියන්නේ ඒකත් ඒකත් තියෙනවා ඒකත් එක්ක එහි එහි ඉන්නවා. ඒ අතර එකක් තමයි දේවල් ඇරිසෙල්ලා යම්තුම් හරි බඳු වෙන එක ඒ ස්වභාව කොහොමද මේ පියා වෙන්නේ අරකම තමයි ඉලක්ක වෙලා වගේ තියෙන්නේ. ඒකින් වෙහසක් වැඩි. එතකොට පරයන්කකට ඉඳගත්තාම කොහොම හරි මේ දැන් වෙහස තියෙනවා. දැන් තියෙනකොට මේ ඉන්න ඇතුළේ මෙතනම ඉන්න ඕන කියන එක. ඒ වුණාට ඒක හරියට ගෙදරට යන්න ඕන පාර ගන්නවා වගේ. එතකොට මේ දැන් පාරක් හොයාගන්නේ කොහොමද කියලා එන ඇතුලේ දැන් අරකක් තියෙනවා දැන් කමගන්නේ මේක තාම මෙතන තියෙන්නේ කියලා ඒක මතුවෙනවා වෙහෙසකගේ මේ ස්වභාවය නිකම් පරිගතිය එතකොට මේ ඒකම එනවා මේ එතකොට පොඩි එකක් මේ කියන්නේ මතුවෙනවා මේකක් ඒ කියන්නේ දේවල් වල බොඳ වෙන එක තේරෙන්නේ නැහැ නේද කියන වගේ එකක් ඒක කොහොමවත් මේ පොඩ්ඩක්වත් තේරෙන්නේ එතකොට අර පරණ මතක මේවා තියෙනවා අර කියන අර වීති ස්වභාවය කියන අර දේවල් අතර හැර හැර නිකන් අර මැකි මැකි යන එකින් එකට ගණනයකට ගිය විදිහ කියන පොඩි මතකයක් තියෙනවා. එතකොට ඒ කියනවා ඒ කියන්නේ දේවල් අර වල බොඳ වෙන ස්වභාවයට ගියොත් යන්න පුළුවන් ඉතින්ට කියන එක. එතකොට ඒකමාවක තමයි ඊට පස්සේ චුට්ට චුට්ට දැන් අර බරබවෙන් යනවා අර විවේකී මේ කියන්නේ දේවල් වල බොඳ වෙනකොට පොඩ්ඩක් අර නිකන් එහෙම මෙහෙම ඇහෙන එකකට හරි එකට හරි යනවා. එතකොට ඒකෙන් පයින්නොයි. ආයෙ මේ බරගතියට. කොහොමම ගිහිල්ලා එකපාරම අර දේවල් බොඳ වෙන එකත් එක්ක මිදෙන කාල වඳුරෙක් අත්ෙන් අතර පයින්නත් වගේ නිකන් අර එක එක ඒක එක අතරයර යන එකත් එක්කම ආයෙ විවේක වුණා. අර වාහනේ යන වගේ පාර දෙපැත්තේ ඒවා තිබ්බට ගානක් නිකන් ඉතින් ගමනාන්තයක් නැති එකක් වගේ යන්නේ මොකක්ද ඒ වගේ එකක්. එතකොට එහෙම උනාට පස්සේ සානහස දැන් ඒකම ආව එකක් තමයි දැන් මේ විවේකීව ආයේ ඒ විදිහටම මෙයා උනා හිරපෙච්ච නැති වෙල හිරමෙච්ච නැති බවත් අයින් වෙලා. ඒකම දැන් මේ ස්වභාවයත් එක්කම ආව එකක් තමයි දැන් එතනදී අර මේ අර මතුවෙන එක ප්‍රතික්ෂේප කළාද කියන එක. ඒකම මේ ප්‍රතික්ෂේප කිරීමක් වුණාද නැත්නම් මේ ඒකට ඒකට කැමැත්තක් අකමැති බවක් තිබුණා ඒකම ආවේ එතනදී මෙතන නෙමෙයි ඉන්න ඕන කියන එකක් එන්නේ. ඒකම මේක හිර වෙලා මෙතන නෙමෙයි ඉන්න ඕන. ඊට පස්සේ දැන් මෙහෙම මේ හින්දා මම ඊළඟට දැන් ආයෙ සමාජයට තාමත් අර වරින් වර එනවා එකපාර මේ හොඳට සමහරකට අඩ කර කර ඉත් එකපාර එන එපා වීමක්. ඒ කියන්නේ මේ දේවල් මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. එතකොට ඉතින් ටිකක් දාලා පැත්තකට ගිහලා ඉන්නවා. හරි. එහෙම ඉන්නකොට මේ දැන් අර එපා වීම දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් එපා වීම කිව්වොත් ඒක මුකුත් නම් කරන්නේ තියෙන මොකද්ද බරක් තියෙනවා. ඒ ස්වභාවයත් එක්ක දැන් එකත් එක්කත් හිටියා. ඒ ඉන්නකොට දැන් අර අතුලින් බැලුවා නම් මේ ප්‍රතික්ෂේප කරනවද මේක මේක මොකද දෙකේම එකක් තියෙන අනිකක් තියෙන ස්වභාවයක් තියෙති මේ නැත්තම් මේ මොකද්ද වෙන්නේ කියන එකත් එක්ක හරි මේ උනාට මෙතකොටම හොඳට දැන් මේ පරගතිය දැනගෙන ඉති එකපාරම අර පැන්න අර මේ අර ගෙදරට යනවා වගේ යන්න පුළුවන් කියන එක මත වුණා. ටක් ගාලා මේ පටේ තියෙන දේවල් ගැන දැන් යා වෙන්නේ එතකොට ටක් ගාලා තියෙන්න පයින්ට පුළුවන් කියන එක. හ්ම්ම්. ඒක චුට්ටි සැකකෑයගේ මේ දැන් ඒක ප්‍රතික්ෂේප කළෙත් නැහැ බරගතිය මොනවාවත් ටක් ගාලා ඒක පයින් අතෙන්ට ෆීල් එක වෙනවා. හ්ම්ම්. ඒ කියන්නේ අර වාහනේ යන වගේ අර කිසි දෙයක් මෙහා කරන්නේ ඒව නැතුව නෙමෙයි අදාළ නැහැ. ඒවා ඔහේ තියෙනවා නිකන් යටින් යනවා මේක ගාලා කියන්න බැරි එකක් තියෙනවා. එතකොට ඒ එතකොට සන්නහන්සේ මේ අර දැන් මට දැනගන්න නිසා මගේ කියන්නේ මෙතනදී වෙන සිද්ධියක් තියෙන්නේ එතනදී අර මේ එතකොට අර දේ අරක ප්‍රතික්ෂේප කිරීම කියන්නේ ඒකෙන් අරක පනිනකොට අර දේවල් මතුවලා ගෙවි යාමට ඒක පාදාවක් වෙනවද ස්වාමීන් වහන්සේ නෑ නෑ දැන් ඔක ඇත්තටම මෙහෙම කියන්න පුළුවන් <clears throat> දැන් ඇත්තටම අර මුගලන් ස්වාමීන් වහන්සේටත් වෙච්ච එකම තමයි ඉතින් ඒක දැන් අනිමිත තත්වයක හිත පවත්වන්න ඕනේ හැබැයි එහෙම යන අතරේ නිමිති ඇවිල්ලා බාධා කරනවා ඒවට හිත නිකන් පයින්නවා ඒවට හිත ආයිත් පොඩි පොඩි පටලවිල්ලක් වෙනවා. හැබැයි ආයේ හිත ඒකාතරලා ආයේ නිමිති අනිමිත්ත පැත්තට පයින්නවා. එතකොට අනිමිත්ත පැත්තේ නිමිති සහිත පැත්තේ යම්කිසි දෝලනයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. එතකොට අර ඒ නිමිති නිමිති වලින් යම්සි බාධාවක් පොඩි හිරිහැරයක් පොඩි අපි කියමු මේ කෙනිත්තිල්ලක් වුණා. හැබැයි ඒක තේරුම් ගත්තා. ඒකෙන් අයින් වෙලා ආයෙ හිත අනිමිත්ත පැත්තට පැනනවා. ඉතින් ඕක ඕනනම් පටිනිසග්ගානුපස්සනාවක් කියන්නත් පුළුවන්. දැන් පටිනිසග්ගානුපස්සනාවේදී වෙන්නේ අපි මේ වෙනකොට හඳුනාගත්ත නිමිති නොගන්නා උපාදාන උපාදාන රහිත අනිශ්චිත තත්වයක් තියෙනවා. හැබැයි එහෙම පවත්වන අතරේ ඔන්න මාකාරي අරමුණක් එනවා. ඒ අරමුණ ඊට පස්සේ අපි අතහැරලා දානවා. අතහැරලා දාලා ආයෙත් හිත මෙතෙන්ට ගන්නවා. පරිත්‍යාග පටිනිස්සග්ග පක්ඛන්දන පටිනිස්සග්ග කියලා පැති දෙකක් වෙනවා. පරිත්‍යාග පටිනිස්සග්ගය කියන්නේ අර අරමුණු ආපු එක අතහැරලා දැමීම. පක්ඛන්දන පටිනිස්සග්ග කියන්නේ නැවතත් හිත අර හිස්තැනට ගත්තා. ගැනීම. නැත්නම් ඒ ශුන්‍යත ස්වභාවයකට අනිත්‍ය ස්වභාවයට ගැනීම. ඉතින් ඒකේ ඒක කිසි වරදක් නැහැ. ඒ කියන්නේ අපිට perfectly 100%ක් ਸਰව සම්පූර්ණ වශයෙන් එකපාරටම පිරිසුදු අනිමිත තත්ත්වයක් තියාගෙන යන්න බෑ. මොකද තාම ඉතින් අපේ හිතේ කෙලෙස් තියෙනවා ආශ්‍රව සහිතයි. ඉතින් ඒවා ඒවා මතුවෙන්න මතුවෙන්න තමයි අපේ අපිට පේන්නේ දැන් මේ අනිමිත தත්ත්වයට සාපේක්ෂව මේක ක්ලේශයක් මේක ඇවිල්ලා බැඳීමක් මේක ඇවිල්ලා මාන්නයක් මේක ඇවිල්ලා කෙනෙක් තනා ගැනීමක් මේකයිලා රාගයක්, මේකයිලා ද්වේෂයක්, මේකයිලා ඊර්ෂාවක්. දැන් මේ ඔක්කොම ටික අර පැහැදිලි කැන්වස් එකේ වගේ අපිට නිකන් පේනවා. හිතේ ඇඳෙන හැටි, හිතේ පෙළ ගැහෙන හැටි, හිතට අරමුණක් වශයෙන් එන හැටි. ඒතර ඒක දැකලා හිමීට අයින් කරගන්න තමයි තියෙන්නේ. නැවතත් ඉතින් හිත විවේක කරගන්නයි තියෙන්නේ. වෙලා තියෙන දේ වැරදි නැහැ. ඒ සයින්හස් දැන් රාගය මොනවත් එහෙම නැහැ. හරක් විදිහට මේකක් කරේසත් අනිත් එක සමානට යනවා මේ උඹ බයකට තේසක් මේ කියන එක. ඒකම අර ඩක්කාලා මේ දැන් ඒක හොයාගෙන තියෙන ඉනි මගක් වගේ අර යන්න යන්න පාර ඩක්කාලා පයින් හ්ම් අන්‍යම එකක් තියෙනවා. ඒක තමයි. අදක අර අදත් මම විස්තර කරේ දැන් අපිට මුලදී අපි විපස්සනාවක් වඩලෝනේ ඔය தත්ත්වය ගන්න. දැන් විපස්සනාවක් වඩන්න නැතුව අපිට නිකන් එකපාරට හිත තෙන්ත දාගන්න තේරෙන්නේ නැහැ. එහෙම තැනක් නැහැ අපිට. අපි කාලයක් කරන්න කරන්න දැන් ඔය ඒ ගොඩනගෙන ප්‍රතිඵලය හිතේ ටික ටික රැඳෙන්න ගන්නවා. හිතට ඒක හුරු තැනක් බවටපත් වෙනවා. දැන් ඊට දැන් එතකොට ටක් ගාලා එතෙන්ට හිත දාගන්න පුළුවන් කියලා විශ්වාසය ගොඩනගෙනවා. කලින් නම් එහෙම එකක් නැහැ. දැන් හැබැයි නිකන් විශ්වාසය තියෙනවා. අයි මට මෙතෙන්ට දාගන්න බැරි ටක් ගාලා හිත. කියලා එයා පෙළඹෙනවා. අර අච්චර වටවලල්ල යන්න දෙයක් නැහැ. දැන් ටක් ගාලා එතෙන්ට දානවා. ඒක මෙතන ප්‍රතික්ෂේප කරලා නෙතෙන්ට පයින් පයින් එතකොට පොඩි වෙහෙසක් එනවා. එතකොට හිතන මේ අරක ගෙවෙන්න බාධා කරන එකක්ද නේ මේක කොයිකවත් පාලනය නෑ සවන්නාසේ. මේක මෙහෙම වෙන්න කරන්න බෑ වෙන එක බලන් ඉන්න පුළුවන්. පුළුවන්. හ්ම්. නෑ ඒක නවතන්දී අපි ඕන්ට වඩා උත්සාහ කළොත් වෙහෙසයි. දැන් ඕනවට වඩා උත්සාහ කරනවා කියන්නේ අධික වීරයක් පවත්වනවා කියන්නේ එතනම තියෙන ලොකු සංස්කාර ගොඩක්. අපි මේ සංස්කාර හරහා මේ වැඩේ කරන්න බෑ. අපි නිකන් ආපස්සට එන්න ඕනේ. අපි නිකන් අඩිය පස්සට ගන්න ඕනේ. ආ නිකන් පොඩ්ඩක් කොහොම ඉන්න, පොඩ්ඩක් කලබල නොවී ඉන්න, සංසිඳෙන්න. අන්න ඒ වගේ ක්‍රමයකට තමයි යන්න වෙන්නේ. මෙතෙන්දී ආයේ නිකන් අපි සංස්කරණ රාශියක් කළා දත් මිටි කාගෙන ඕක ගන්න ගියාට සාර්ථක වෙන්නේ නැහැ. ඒකෙදි තියෙන වෙහෙසක්. ඒ අපි ක්‍රම අපි ක්‍රම හොයාගන්න වෙනවා. කොහොමද මෙතෙන්දී හිත නිකන් හරි සංසුන් කළා, නිවලා, සැහැල්ලු කළා, සංස්කරණ අඩු කළා. කොහොමද අතෙන්ට හිත දාගන්නේ? අර මුකුත් නොකිරීමේ මුකුත් නොකිරීමේ පැති හොයාගන්න වෙනවා. ඒ සමස මං කිව්වේ ඒ කියන්නේ ඒක දැන් අර ඒක ඒකම හොයාගන්න ඉස්සර සාරස් එහෙම යන්න තැනක් කියලා එකපාරම එන්නේ නැහැ නේ. ඒකට ආපහු ගත්තෙක් ඉන්නවා. දැන් වෙලා තියෙන අර ඒක ඒක ඒක ඇතුලෙන් එනවා මෙතන නෙමෙයි ඉන්න ඕනේ කියලා. මං කිව්වේ අන්න ඒක වෙලසක් වෙනවා. ඒකම හොයාගන්නවා පාර. ඒකම මෙන්න මෙතනින් දේවල් බොඳ වෙන එකට මෙයා වුණාම ඔයාට එතෙන්ට ඒ කියන්නේ ඔය කෙනෙකුට නේ එතෙන්ට පයින්න පුළුවන් කියන එක තමයි මතු කරලා දෙනවා. වරදක් නෑ මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ අපිට කියන්නේ අපි මුල හිටියට මුල අපිට ඔතන වෙන්නේ නිකන් අර මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරක් තියෙනවා. ඒ අපි සාපේක්ෂයි ප්‍රායෝගිකයි. දැනට සාපේක්ෂව අපිට ලැබිච්ච යම්සි සහනශීලී තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ සහනශීලී தත්වයට වඩා තව සහනශීලී தත්වයක් තව කාලයකට පස්සේ අපිට ලැබෙවි. ඉතින් එතකොට අර දැන් ඉන්න සහනශීලී தත්වය නිකන් වෙහෙසයි. ඊට වඩා සියුම් தත්වයකට හිත ප්‍රිය කරනවා. මොකද එහෙම ඒ මේ වෙහෙස අඩු තත්වයක්, නිමිච්ච තත්වයක්, සැහැල්ලු තත්වයක් එයා දැන් අත්දැකලා තියෙනවා. ඒක කලින්ටත් වඩා සැහැල්ලුයි. ඉතින් වගේ අර පොඩ පොඩ පොඩ පොඩ අපි කියමු නිදහස් වෙවි, පිරිසුදු වෙවි, සැහැල්ලු වෙවි යන ගමනක් තමයි තියෙන්නේ. ඒ සාරංශ සාරංශ එක එටනවා කියන්නේ සාරංශ දැන් අර ඒක දිහා සාමාන්‍යයෙන් බලාගෙන ඉන්නකොට ගෙවි යාමක් වෙනවා කියන එකක් අහලා තියෙනවා ඒ ඔබට දැන් එහෙම මෙන්නකට මෙතනදි බාධාවක් වෙනවා ඒ වුණාට දැන් ඒ ඔක්කොම ගැන උඩින් අර විවේක ස්වභාවයේදී ඔක්කොම යටින් පොඩ පොඩ ගෙවි ගෙවි යනවා ඒකට අදාළත්වයක් නැහැ එහෙම කියන්නේ ඒ කියන්නේ අපිට ඔතනදී ඒක තමයි මටත් හිතුනේ දැන් උතන උතන අපි හැමදාම සංස්කාරම එක්ක ඉඳගෙන සංස්කාරම සම්මර්ෂණය කරන්න ගියොත් ඒකත් ලොකු වෙහෙසක්. අපි ඒක දැන් යම් පමණකට කළා තියෙනවානේ ඒක කිරීම තුළ උපදවගත්ත නුවණකින් මේ අනිමිත තත්ත්වයක් ගොඩනගාගත්තේ. ඉතින් එතකොට ඒ තත්ත්වය තුළ විවේක ගන්න පුළුවන්. ඉතින් ඒකයි බුදුහාඳුරෝ පෙන්වන්නේ දැන් අර අපේ ආනාපාන සති සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ. මුලදී තියෙන්නේ නිකන් බොජ්ජංග වැඩිවීමක්. ඒක නිකන් තමන් තමන් මැදිහත් වෙලා කරන වැඩිමක් සතියෙන් සතියෙන් ධම්ම විචේත ධම්ම විචෙන් වීරයට වීරයෙන් පස්සද්ධියට පස්සද්ධියෙන් සමාධියට වීරයෙන් ප්‍රීතියට ප්‍රීතියෙන් පස්සද්ධියට පස්සද්ධියෙන් සමාධියට සමාධියෙන් උපේක්ෂාවට. එතන තියෙනවා නිකන් අර ලීනියර් පැත්තක්. එතන නිකන් රේකීය මට්ටමක් පෙන්නවා. කරන කරන මට්ටමක්. හැබැයි එහෙම හදාගෙන එයා මේ තදංග නිබ්බුති මට්ටමකට ආවනම් අනිශ්චිත තත්වයකට ආවනම් උපේක්ෂා මේ උපාදාන රහිත තත්වයකට ගත්තනම් දැන් කියන්නේ වෙන රටාවක්. දැන් කියනවා සති සම්බොජ්ජංගම් භාවේති විවේකනිසිතං. විරාගනිසිතං, නිරෝධනිසිතං වස්සග්ග පරිණාමී. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේකනිසිතං, විරාගනිසිතං, නිරෝධනිසිතං වස්සග්ග පරිණාමී. ඉතින් ඔක්කොම ගැන කියන්නේ මේ විදිහට. දැන් වෙනම රටාවක් කියන්නේ. පුළුවන් තරම් දැන් විවේකයේ ඇසුරු කරන්න. හිතට විවේක වෙන්න දෙන්න. හිත මේ සැහැල්ලුවෙන් තියන්න. හිත අපි කියමු විරාගීව පවත්තන්න. මේ එන අරමුණු ගැන වැඩි හොයන්න යන්න එපා දැන් ඉතින් ඔවා ඔවා කොයි එකක් දැන් ගන්න දෙයක් නැහැ. දැක්කනේ දැන් ඔය ටික තේරුණානේ ඔය ටික වැඩුවානේ. දැන් අර අපේ ලොකු සානාසේම කියන්නේ අර මොකද්ද මේ මොකද්ද හාල් හාල් මොකද්ද මන් දා ලස්සන උපමාවක් දෙනවා. මේ හාල් මල්ලට ගුල්ලෝ ගහලා නම් ඔක්කොම ඉසි කරන්න දුන්නා මොකද්ද උපමාවක් දෙනවා ලස්සනයි. ඒ වගේ අපි දැන් දැකලා තේනවා දන්නවා. එහෙම නැත්නම් ආයෝක ඔබ ඔබ බලන්න දෙයක් නැහැ විසි කරලා දාන්න තියෙන්නේ. ඒ නිසා අර විරාගී වෙනවා දැන් දන්න නිසා. ආයෙත් ඉතින් ඕක අසෙවිංගගෙන ඕක සම්මර්ෂණය කරගෙන ඕක අනිත්‍යද දුකද අනාත්මද ඕක උතින් බලබලා බලබලා ඉන්න එක හරි වෙහෙසයි. ඒ සයන්ස පරිලංකේදී සයන්ස දැන් ඉඳගත්තට පස්සේ මුකුත් මේකක් නෑ කියන්න මොනවද දෙයක් නැහැ. හරි. ඔව්. ඒක තමයි. දැන් එතන එතන අපිට තියෙන්නේ ඒ සැහැල්ලු බව තුළ පවත්වමින් ඉදිරියට යාමක් තියෙනවා. ඔතන මෙහෙම ලොකු පරිවර්තනයක් තියෙනවා. ඒකත් තේරුම් ගන්න එක වටිනවා. දැන් අපිට කලින් තිබුණේ මොකද්ද? අපිට කලින් තිබුණේ අපි පුජ්‍යල භාවයක් තනාගෙන හිටියා. මම ඉන්නවා, මම කොහොම හරි දිනන්න ඕනේ, මම කොහොම හරි මුල් පුටුව ගන්න ඕනේ, අනිත් අයව පරාජය කරන්න ඕනේ, මම ඉන්නවා. ඉතින් එහෙම ඉන්න මම තමයි පෝෂණය කළේ. එහෙම ඉන්න මම තමයි රැක ගන්න උත්සාහන්ත උනේ. එයාව තමයි ජයග්‍රහණය කරන්න අපි දැඟලුවේ. දැන් හැබැයි විපස්සනාව කරලා දැන් වෙනම හැකියාවක් ඇතිලා තියෙනවා. දැන් එහෙම සත්‍යයක් පුජ්‍යලයක් මමෙක් නැති මම සැහැල්ලු උපාදාන රහිත තත්වයක ඉඳගෙන එතන ඉඳන් බලනවා මේ මමෙක් හැදෙන්නේ කොහොමද? පුජ්‍යල භාවයක් තැනෙන්නේ කොහොමද? හිත ආයේ ගිහිලා පටලව ගන්නෙ කොහොමද? ඒ නිසා ඒ ඒකයිල සම්පූර්ණ පරිවර්තනයක්. දැන් සම්මාදිට්ඨිය ලොක වෙනසක් මේ කතා කරන්නේ. මුලින් තිබුණ සම්මාදිට්ඨිය නෙමෙයි. මුලින් තිබිච්ච කම්මස්ස කතා සම්මාදිට්ඨියත් නෙමෙයි මේ කතා කරන්නේ. දැන් කතා කරන්නේ හිත උපාදාන වලින් නිදහස් කරගෙන නිදහස් තාත්වයක පවත්වා ගනිමින් කොහොමද ආයි මේ හිත මෝඩකමට ගිහිල්ලා පට්ඩෝ ගන්න ආයිත් පරණ පුරුදු ආයි කොහෙද අවදි වෙලා එන්නේ කියලා යන ගමනක් දැන් තියෙන්නේ ඒ නිසා මේ වෙන්න දෙන පැත්තට තමයි දැන් ඉඩ තියෙන්නේ ඉතින් ඔක තව ඉතින් ඔය ගුරුවරු එහෙම පෙන්වන්නේ මේ දැන් දැන් මෙතනදී අපි දඟලන්න ගියොත් මම නිවන් දකින්න ඕනේ මම නිවන් දකින්න ඕනේ කියලා ඉතින් පැටලෙනවා නිවන් දකින්න මමෙක් නෑ මම ඉන්නකන් නිවන් දකින්නෙත් නෑ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මමෙක් දැන් වඩා අදාළ නැහැ. දැන් තියෙන හිත සංසුන්ව සැහැල්ලුවෙන් ඒ තදංග නිබ්බුති தත්වයේ තුල සැහැල්ලු தත්වයේ තුල නිවිච්ච தත්වයේ තුල වාසය වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ චානසල් දැන් කැඩිලා වගේ එකක් තියෙනවා. මිකන්න මුලකුත් නෑ අගකුත් නෑ මොකද්ද? දැන් දේවල් පිළිවෙල නැහැ. දැන් එකපාරට කල්සම කරනවා එක සැලසුමක් නෑ ඒක කැඩුනට ඉස්සර වගේ ඒ කියන්නේ හඬන්න දෙයක් නෑ හ්ම් හන්න හරි ඒක කැඩෙන කැඩෙන එකට නම් ශීලී ආයෙනම් එහෙම කරගන්න පුළුවන් ඉස්සර එහෙම වුණාම ගැටෙනවා කොට හරි දැන් ඒක තිය අට අනිත් එක මේ පුක්කත් අග මුල නැති මොනවාද දැන්කත් කැඩුන එකක් වගේ එකක් දැනෙච්ච මම තේරෙන්නේ. අනිත් එක සංසාරය මම චිත්‍රයක් වගේ අඳිනවා. දැන් ඉස්සර දැන් යන්දට මට එකපාර يعني ඒක අඳින එකක් තුලත් තියෙන එක හරහා කෙරෙන එකක්. නොමන් දෙන එකක් නෙමෙයි. හරහා වෙන දෙයක් වගේ අනිත් එක ඒක මිදින්න පුළුවන් පොඩි වෙලාවයි. ඊට පස්සේ මට ඒ කියන්නේ ඒක එපා වෙනවා. ඒ කරනකොට ඒකවට සානසේ නෑ ඔතන චිත් ඔව් දැන් හිතන්න අපිට චිත්‍රයක් වේවා චිත්‍රපටියක් වේවා නව කතාවක් වේවා ඔය කොයි දේ රස විඳින්නත් අපේ පැත්තෙන් ලොකු මුලාවක් අවශ්‍යයි ලොකු අවිද්‍යාවක් අවශ්‍යයි ලොකු ප්‍රපංච ගොඩක් අවශ්‍යයි මේ ප්‍රපංච තුල තමයි අපි රස විඳීමක් ලබන්නේ හැබැයි අපිට මේක චිත්‍රයක් කියලා තේරෙනවා නම් මේක චිත්‍රපටියක් කියලා තේරෙනවා නම් මේක හුදු ෆ්‍රික්ෂන් එකක් කියලා තේරෙනවා නම් මේ හුදු මොකද්ද ප්‍රබන්ධයක් කියලා අපිට මේක තේරෙනවා නම් ඉතින් එතකොට මේක රස විඳින්න බෑ එපා වෙනවා. මේක නිකන් අතහැරෙනවා. පැත්තකට දානවා. ඒ සාරසේ දැන් එකත් එක වැඩ කරන්න වෙලා තියෙනවා. ආද මම ඒක සම්බන්ධයෙන් එකකොට නිකන් ඔය මොකක්ද තේ ඒක දැන් පුත් බලා ඒකකුත් මේ බලකන් යම් කිසි දෙයක් කරන්න ඕන කියන එක කරනවා. මට තේරෙන්නේ නැහැ මට දැන් දැක්ක මේ හොඳට අඳින වෙලාවේ ලස්සනට පෙවුණේ එක්ක පාර පහල වෙනවා. මට ඒක අල්ලගෙන කරගෙන යන්න ඕන. ඒක තමයි දැන් නිමිති. දැන් ඔයාලා මෙහෙම හිතන්නකෝ මෙහෙම තේරුම් ගන්නයි තියෙන්නේ. දැන් අපි යමක් දැකලා ඒක අඳින්න නම් ඒ දැකපු දෙයින් නිමිති අරගෙන නිමිති හිතේ යම් පමණක ගබඩා වෙන්න ඕනේ. ඒක තමයි අපි වමාරන්නේ චිත්‍ර චිත්‍ර කොලේට. දැන් අපි හිතෙන් දැක්කා දැක්ක එක අපි රෙකෝඩ් කරගත්තා ඒකයි වැමෑරුවා කොලේට. ඕකනේ අපි කරන්නේ. නමුත් දැන් ප්‍රශ්නේ වෙන්නේ හිතේ හිතේ තැම්පත් වෙන්නේ හිතේ නිමිති අනු අනු මොකද්ද බැහැ ගැනීමක් වෙන්නේ අනුසය වශයෙන් තැම්පත් වීමක් වෙන්නේ. ඒතකොට රෙජිස්ටර් වෙන්නේ බැලුවට හිතෙන් මැකිලා. ඒකයි අනිත් චිත්‍ර අඳිනකොට ඉස්සරහම හිතුවේ මම අඳිනවා කියලා. දැන් ඒ වුණාට ඒක තියෙනවා ඇතුලේ එනවා මෙන්න මේ පාට මේකට ගලපන්න කියලා. ඒකට මේ කය වැඩ කරන්නේ ඒකට මේ ඒ කියන්නේ කය අර දෙනේ කණිහිඩේට ඇඳි අඳි ඇඳෙනවා. ඒක එතකොට ඒක තියෙන එක චිත්‍රණයක හරියට රොබෝ කෙනෙක් මෙහි මෙන්න මේකයි ඇඳෙන්න ඕනේ කියලා එනවා. එතකොට මට ඒකත් අර එක අමුතුම එකක් අර පාට ගින් තෝරන එක නිකන් රොබෝ කෙනෙක්. <laughs> අන්න ඒ වගේ. නරක නෑ. කළා බලමු නේද? අපිටත් අපිටත් එවන්නකෝ ඒ චිත්‍රයක් බලන්න මොකක්ද ඇඳලා තියෙන්නේ කියලා. <laughs> හොඳයි. හොඳයි හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව චන්දිමට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් කියන්න. සාමිනාස මට මම දැනට තේරුම් ගන්න තියෙන එකක් හරිද කියලා දැනගන්නයි මට අවශ්‍ය. ඔව්. දැන් සාමිනාස මූලිකවම අපි සිදු කරන්නේ සතර සතිපට්ඨානය වැඩිම. ඒ හරහා අනිශ්චිත සිතක් දක්වා මේ සිත දියුණු කරලා ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක වශයෙන් සලකන්න පුළුවන් මේ අනිමිත්ත ශූන්‍යත ඉපැත්තෙන් අත්විඳීම. ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ මේක අධීර තුනක් වගේ. එහෙමද? ඒ කියන්නේ චතුර සතිපට්ඨානයේ වැඩිම ග්‍රවුන්ඩ් වර්ක් වගේ. ආ. ඊට පස්සේ ඊට පස්සේ එන්නේ ඒ කියන්නේ අනේ අනිශ්චිත සිතක් තියුණු කිරීමක්. ඊට පස්සේ පීවරක් වශයෙන් සැලකන්න පුළුවන් මේ අනිමිත්ත ශූන්‍යත අවස්ථාව කියන්නේ අතන සතිපට්ඨානයේම අවස්ථා තුනක් පෙන්වනවා. සතිපට්ඨානයේ අවස්ථා තුන වශයෙන් පෙන්වන්නේ අර මුලින් සතිය පිහිට වීම. සතිපට්ඨානය කියන්නේ ඒකයි. අරමුණක් අරමුණක් තුල හිත බඳවා ඒ තුල පවත් පවත්වාලීමක් නැත්තම් මොකද හිත වික්ෂිප්ත වෙන නිසා. සතිපට්ඨානය කියලා ඒක මුල් මට්ටම පෙන්වනවා. ඊට පස්සේ දෙවෙනි මට්ටම විදිහට සතිපට්ඨාන භාවනා කියලා ඒ විපස්සනාව දිනු කිරීම. සමුදේ ධම්මානුපස්සී, වාය ධම්මානුපස්සී, අජ්ජත්ත බහිද්දා ඔය විදිහට අපි ලොකු නුවණක් වඩනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ වටහා ගනිමින් ඉතින් ඒ යන ගමන. ඒක සතිපට්ඨාන භාවනාව. ඊට පස්සේ පෙන්වනවා සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා. ඒක කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාව වැඩිම හරහා යෝගාචරයට දැන් යම්කිසි සහනයක් ඔය කියන අපි කියමු අනිශ්චිත ස්වභාවයක්, උපාදාන රහිත තත්ත්වයක් දැන් මුණ ගැහුණා. හැබැයි එයාට ඒක තාම පවත්වන්න තරම් බෑ. දැන් අර හැකියාවන් ඔක්කොම පාවිච්චි කළා. දැන් ඉතින් ආරෂ්ඨාංග මාර්ගයක් එයා දැන් වඩනවා. මොකද මේ தત્ත්වය තව දියුණු කරන්න අවශ්‍ය නිසා. අනිශ්චිත தત્ත්වය තව දියුණු කරන්න අවශ්‍යයි. මේක නිකන් පොඩි වෙලාවක් තියාගෙන හරියන්නේ නැහැ. මේක තව දියුණු කරන්න අවශ්‍යයි. ඒතකොට මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය කියන මට්ටමේ ඒක වඩන මට්ටමේ තමයි දැන් එතකොට අපි මේ කතා කරන්නේ. ඒක ඇත්තකින් කියනවා නම්. ඒතකොට ආරෂ්ඨාංග මාර්ගයේ වඩන මට්ටමේදී ඔය ඒකෙත් පෙන්නනවා ඔය සම්මා දිට්ඨින් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං නිසිතං ඔස්සග්ග පරිණාම. ඒ වගේ. ඉතින් ඒ කියන්නේ ඒ කොයි පැත්තෙන් විස්තර කරත් බොජ්ජංග පැත්තෙන් විස්තර කරත් ආරෂ්ඨාංග මාර්ගයෙන් පැත්තෙන් විස්තර කරත් ඒ සතිපට්ඨානේ සතිපට්ඨානේ තුන්වෙනි පියවර කියලා කියන්න පුළුවන් අපි මේ කතා කරා. ඉතින් මෙතෙන්දී ඔව් මෙතෙන්දී මෙතෙන්දී අර මේ බුදුහාඳුරු ඉතින් මේවා ඉතින් අර විස්තර මන් දන්නේ ඒක බුද්ධ දේශනාවේ හැටි හතිපට්ඨාණයෙන් පටන් ගත්තා හතිපට්ඨාණය පරතරයට යනකොට ඉතින් ඒක තව තව සියුම් වීමක් වෙලා තියෙනවා. දැන් ඉතින් අරමුණක් අවශ්‍ය නැහැ සිහිය පිහිටවන්න කියලා. අරමුණක් රහිත ස්වභාවය තුළ දැන් එයා ඉදිරියට යනවා. වශයෙන් මම මේ අහන්නේ සම්මානසෝ සතර ප්‍රතිපත්තානේ ඔය කියන පියවර තුලම ගිහිල්ලා හරි ඊට පස්සේ අත්තකින් අනිශ්චිත සිතෙන් පස්සේ අවස්ථාව නෑ නෑ නෑ නෑ වැරදි වැරදි දැන් පියවර තුන කියන්න බෑ පියවර දෙකක් ගිහිල්ලා කියන්න පුළුවන් තුන්වෙනි පියවරේ තියෙන තනිකර යා ආරෂ්ඨාංග මාර්ගයේ දියුණු කිරීම ඔව් සීල සමාධි ප්‍රඥා ඒ ඒ ඒ මට්ටම තමයි තාමත් අපි මේ කතා කරන්නේ සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම තමයි මෙතන වෙන්නේ එතකොට ඒ අවස්ථාවේදීම තමයි ස්වාමීන් වහන්සේ අනිශ්චිත සිත ඇතිවීම ඒකෙත් තව දියුණු අවස්ථාවක් දනිමිත්ත සහ ශුන්්‍යත කියන්නේ. එහෙම කියනවට වඩා දැන් හිතන්න මෙහෙම අපේ අනිශ්චිතයි කිව්වත් ඒකේ අදහස කිසිවක් ඇසුරු නොකරනවා කියන අදහසනේ. මොකක්වත් මත පිහිටාගෙන නැහැ අනිශ්චිතයි. උපාදාන නැහැ. උපාදාන නැහැ කිව්වමත් වෙන්නේ කිසිම උපාදානස්කන්ධයක් උපාදාන කරගෙන නැහැ. ඒ කියන අදහසනේ. ඊළඟට අනිමිත්තයි. අනිමිත්තයි කියලා කිව්වම එන්නේ මොකද්ද? කිසිම නිමිත්තක් කරන්නේ නැහැ. නිමිති ගන්න කාගේද? ඒ ගන්නෙත් උපාදානස්කන්ධවලම තමයි. ඒතර නිමිති නොගන්නා මට්ටමක ඒ විදිහට විස්තර කරනවා. ශුන්‍යත කිව්වහම මොකද්ද? සත්ත්ව පුජ්‍යල භාවයකින් සත්ත්වයකට පුජ්‍යලට අයිති ස්වභාවයකින් ශූන්‍යයි. ඒතර ඒ කතා කරන්නේ ඉතින් එතකොට අර උපාදාන වෙලා තනාගත්ත මමත්වයක් නැහැ කියන එක. ඉතින් ඔක්කොම ඔක්කොම එකම தත්වයක් එක එක දෘෂ්ටි කෝණ වලින් ගැඹුරකින් විස්තර කිරීමක් කියලා තමයි කියන්නේ. එතන අනිශ්චිතයි කිව්වත්, උපාදාන රහිතයි කිව්වත්, අනිමිත්තයි කිව්වත් සෑහෙන දුරට සමානකම් තියෙනවා. ස්වාමීන් වහන්සේ මම නිකන් අදහස් කරන් සිටියේ දැන් මේ භාවනාවේදී අපි අත්දකින ආකාරයේ හැටියට මේක අවස්ථා තුනක් නේ. හ්ම් හ්ම්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අනිශ්චිත සිතක් නිකන් සාමාන්‍ය අවස්ථාවක් වුණා ඇති වෙලා උපාදාන වෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. හරි. මම තේරුම් අරන් ඉන්නේ ස්වාමීන් වහන්සේ. අනිමිත්ත කියන එක මම තේරුම් අරන් ඉන්නේ දැන් මේ සක්මන කරනකොට සක්මන කෙලවට ගිහින් ඇස් දෙක පියාගත්තාම වගේ මුකුත්ම නෑ බ්ලැන්ක් වෙන ගතියක්. එහෙමත් නැත්නම් සා මේ පාදයන් කෙරෙත් ඇස් දෙක පියාගත්තාම මුකුත් නැතුව බ්ලැන්ක් වෙන ගතියක් වගේ අවස්ථාවක් තමයි මම තේරුම් අරන් ඉන්නේ අනිමිත්ත කියන එක. නෑ එහෙමම කියන්න ඕනේ නෑ. ඉතින් ඒක අනිශ්චිතයි කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ වේදී මේකෙදී අපිට රේඛාවකට දාලා කියන්න අවශ්‍ය නැහැ. අපි නිකන් රේඛාවකට දාන්නනේ යන්නේ ඔය. මට මුලින් හම් වෙනවා ඔන්න මේ රේඛාවේ මේ රේඛාවේ මං සරල රේඛාවක් යනවා සරල රේඛාවක මුලින් හම් වෙනවා. නෑ අවශ්‍ය නැහැ මන්නම් හිතන්නේ. එහෙම අවශ්‍ය නැහැ. ඉතින් අර විස්තර කරන හැටි ඉතින්. මේ පටිච්ච සම්පදායේ ලොකු ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරපු පොතක් කියුව මේ දවස්වල. ඒකෙදි මේ එක තැනක තියෙනවා ස්වාමීන් වහන්සේ අර ආනාපාන සතිය හුස්ම රැල්ල ගෙවන් වෙලා ඒ තියෙන අවස්ථාව ඒක සඳහන් කරන්නේ ඒක අනිමිත් සමාධි අවස්ථාවක් විදියට. නෑ දැන් අනිමිත්ත එක සාමාන්‍යයෙන් විස්තර කරන්නේ මේ කියන්නේ නිමිති නොගන්නින්න නොගන්නා තත්ත්වයක් හිත තුළ බලපවත්න්නේ යාට අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වීම නිසා. නිකාම් අර මෙතනත් මටත් එතන මේ මේ සඳහන් කරලා තිබ්බ ඒ පාඩේ එච්චර පැහැදිලි නැහැ ඒකයි මම වහන්සේගේ ඔව් ඉතින් අර වෙලා තියෙන්නේ අරමුණක් නැති වුනහම අරමුණ නිකන් බොඳ වෙලා ගියාම මේකේ නිමිති ගන්න අපහසුයි මේක සුදුද කළුද දිගටද කොටද උණුසුම්ද සිසිල්ද මොකක්වත් හොයාගන්න බෑනේ අරමුණක් ලකුවට නැහැනේ. ඉතින් නිමිති ගන්න අපහසුයි. ඒ ඒ හැකියාව එතන තියෙනවා. ඒකේ නැත්තේ නැහැ. නමුත් අර නුවණ මූනික වෙලා නිමිති ගැනීම වළක්වන්නේ නම් අපි අනිත්‍ය ලක්ෂණය හොඳට තේරුම් අරගෙන ඒ හරහා ගියාම තමයි ඒ කියන්නේ ස්වාමීන් දැන් ආනාපාන සතිය වගේ ගත්තොත් හුස්ම රැල්ල ගෙවන් වෙලා තවත් මේ නුවණ දියුණු අවස්ථාවක් වගේ තමයි අනිමිත් අවස්ථාව. එහෙම තමයි කියන්නේ. හ්ම් එහෙම කියන්නනවා. දැන් අතන මෙහෙම හිතන්නකෝ දැන් හිතන්න අපි ඔන්න කාමරයක බඩු මුට්ටු ටිකක් තියුණා. දැන් එතකොට මේ බඩු මුට්ටු ටික කාමරය ඇතුලේ තියෙනකොට දැන් අපිට මේවා පේනවා. මේ තියෙන්නේ ලැප්ටොප් එකක්, මේ තියෙන්නේ මවුස් එකක්, මේ තියෙන්නේ ඔල්ලෝසුවක්, මේ තියෙන්නේ බුදු පිළිමයක්, මේ තියෙන්නේ පොතක්, මේ තියෙන්නේ පෑනක්. එතකොට දැන් බඩු ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපි මේ බඩු ටික අයින් කරනවා. මේ ගාමරෙන් ඉවත් කරනවා. දැන් මොකුත් නැහැ. දැන් මොකේද නිමිති ගන්නෙ? මොකුත් නැහැනේ. ඉතින් ඔන්න ඔය පැත්ත වගේ තමයි ඔය වගේ පැත්ත තමයි අපිට කියන්නේ නිකන් අර ආකින්චඤ්ඤායතන කියලා. ඒ කියන්නේ දැන් මොකුත් නැහැනේ. කලින් තිබුණා හැබැයි ඔබ්ජෙක්ට්ස් ගොඩක් තිබුණා, වස්තු ගොඩක් තිබුණා. ඒවට අපි නම් ගම් දීලා තිබුණා. ඒ වස්තු දැන් එතන නැහැ. මොකුත් නැහැ කියන අදහස තියෙනවා. නතින්නස් කියන එක. ඔව් ඒතර මුකුත් නැහැ කියන අදහස එතන තියෙනවා. ඒතර නුවණක් මුල් වෙලා නෙමෙයි මේ වස්තු ටික ඉවත් කළා. හැබැයි හිතන්න යා මේ වස්තු ටික තියෙද්දිම යා විපස්සනාවක් වඩනවා. වස්තු ටික තියෙනවා මේ කුටියේ කාමරේ ඔක්කොම බඩු ටික තියෙද්දි යා විපස්සනාවක් කරනවා. විපස්සනාවක් කරද්දී යා තමන්ගේ කය මූලික කරගෙන විපස්සනාවක් වැඩුවා වෙන්න පුළුවන්. ඒ විපස්සනාව වඩද්දී අර ටික ටික ටික ටික මෙතන මේ වස්තු පුජ්‍යලයෝ එහෙම කතාවක් නෑ. මෙතන තියෙන්නේ හුදු ධාතු ගොඩක් තියෙන්නේ. ධාතු ලක්ෂණ ගොඩක් දැන් තියෙන. ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. කියලා යා තුල නුවණක් උපදින්න ගන්නවා. ඒ නුවණ උපදිනකොට එයාට මේ ඇතුළත ඉන්න මම පුජ්‍යලයා තනත්තා කෙනා ඒකත් දැන් නිකන් අහෝසෙලා යනවා. එතනත් කෙනෙක් නෑ. එතනත් පුජ්‍යලයක් නෑ. එතනත් සත්වෙක් නෑ. එයා ඒක එළියට දාලා බැලුවාම එළියෙත් නැහැ මේ පොතක් නැහැ ලැප්ටොප් එකක් ලැප්ටොප් එකක් නැහැ බුදු පිළිමයක් නැහැ පෑනක් නැහැ මොකක්ද ඒවත් නිකන් හුදු ධාතු ස්වභාවයන්නේ නේද එහෙනම් ස්වාමිනාස මට ඒක ඇත්තට තේරෙනවා ඔව් එතකොට ඉන්න එන්න චොට්ටා එතකොට දැන් මේ මට්ටමේදී යාට ඇතුළේවත් එළියේවත් දැන් ඒතර වස්තු අහුවෙන්නේ නැහැ පුජ්‍යලය අහුවෙන්නේ නැහැ සත්වය අහුවෙන්නේ නැහැ ඔන්න දැන් අපිට කියන්න පුළුවන් එයාට නිමිති ගන්න නැහැ කියලා. එයාට මේ දේවල් තියෙද්දිම පේනවා මේ දේවල් හැබැයි ඒවෙන් එයා දැන් නිමිති ගන්නෑ. මොකද හිත තුල නුවණක් ඉපදිලා. ඔන්න ඕක ගත්තට අපිට කියන්න පුළුවන් දැන් එයා තුල ඔන්න අනිශ්චිත බවක්, උපාදාන රහිත බවක්, අනිමිත තත්වයක් උද්ගත වෙලා කියලා. ඒ වෙයි ස්වාමීන් වහන්සේ පොතේම තව තැනක කියනවා සම්පතිය ගැන. හ්ම්. සම්පතිය කියන්නේ ඒ විදිහට තමයි එතන කියන්නේ. ඒ කියනවා ආයතනම කියනවා ස්වාමීන් වහන්සේ මේ தත්ත්වය වෙනසක් විදිහට කියලා. ඒක මම තේරුම් ගන්න හිටියේ emptiness කියන්නේ සත්‍යතියට පස්සේ සත්‍යතිය හරහා තේරුම් අරගෙන ගිහින් ඊළඟ ස්ටෙප් එකක් විදිහට තමයි emptiness කියන්නේ. හ්ම්. නෑ ඒක තමයි emptiness කියන එකත් අර සාපේක්ෂවනේ ගන්න වෙන්නේ. දැන් අපිට දැන් දැන් හිතන ඔය චෝලසුඤ්ඤ සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ ඒක සාපේක්ෂව මේක වැඩෙන හැටි තමයි පෙන්වන්නේ. දැන් අපි ආරණ්‍යට ආවහම රට පිළිබඳ තියෙන කතන්දර වලින් ශූන්‍යයි හිත. හැබැයි ආරණ්‍ය හා සම්බන්ධ දේවයන් වලින් අශූන්‍යයි. ඒක තාම තියෙනවා. ඒතරේ ඊට පස්සේ හිතන්න දැන් අපි කයට හිත දාගත්තා. කයෙමයි දැන් හිත තියෙන්නේ. ඒතර ආරණ්‍ය හා සම්බන්ධ දේවල් වලින් ශූන්‍යයි. නගරය හා සම්බන්ධ දේවල් වලින් ශූන්‍යයි. හැබැයි කය හා සම්බන්ධ දේවල් වලින් තාම අශූන්‍යයි. ඒ ටික තාම තියෙනවා. ඊට පස්සේ අපි ඔන්න එක ධාතුවකට දාගත්තා. ඔන්න පටවි වලට විතරයි. පටවි ලක්ෂණ ටික විතරයි දැන් මේ වෙලාවේ මට හොඳට දැනෙන්නේ. එතකොට කියන්න පුළුවන් නගරය පිළිබඳ සංඥාවලුනුත් ශුන්‍යයි. ආරණ්‍ය පිළිබඳ සංඥාවලුනුත් ශුන්‍යයි. තේජෝ වායෝ ආපෝ කියන සංඥාවලුනුත් ශුන්‍යයි. හැබැයි පටවි ටික තාම තියෙනවා. ඒකෙන් අශුන්‍යයි. ඔන්න වගේ අර පියවරෙන් පියවර සාපේක්ෂ ශුන්‍යතාවයක් තමයි පෙන්වන්නේ. ඒකයි ස්වාමීන් වහන්සේ එහෙම කියලා අවසාන වශයෙන් එතකොට අපිට කිසිවක් නැති අවස්ථාව අන්තිම ශුන්‍යතාවයේ විදිහට දකින්න පුළුවන් මේක සාපේක්ෂව බැලුවට හරි ඔව් දැන් නෑ මට පොඩ්ඩක් මෙතන කන්ෆියුස් වුනේ මෙතන කියන්නේ අර මම තේරුම් ගත්ත ප්‍රස්කයක් කියන එක අර ධාතු විදි විදි විදි විදි ගිහිල්ලා මේක පට වියාපෝ තේජෝ වායු කියලා අල්ලන්න බෑ හරි කොහොම බෙදෙනව විතරයි හරි ඒ අවස්ථාව කියන්නේ එතකොට ස්වාමිනාංශ මම හිතුවේ ඒක තාම කායાનුපස්සනාවේ කියලා. ආ එහෙම තමයි කියන්නේ. ඔව්. ඒකත් ඉතින් සතිපට්ඨාන භාවනානේ. එහෙමයි. එතකොට ඒක එම්ටිනස් නෙමෙයි. ආ එහෙම කියන්න බෑ තමයි. ඔව්. තාම ඉතින් එතන තියෙනවානේ මේ කියන්නේ තමක් තාම ෆ්ලක්ස් එකක් තියෙනවානේ ඉතින් සංකතයක් තියෙනවා ඉතින්. ඔව්. හ්ම්. ඒකත් ගෙවන් වෙලා යන අවස්ථාවක් නේ ස්වාමිනාංශ ඒකට එම්ටිනස් කියන්නේ. එහෙම තමයි කියන්නේ. ඔව් ඒ කියන්නේ දැන් අරමුණක් තියෙන්න බෑනේ එම්ටිනස් වලදී. අපි උපරිම මට්ටමින් කතා කරනවා නම් එතකොට උපාදාන වලින් නිදහස් වෙච්ච තත්ත්වයක් කියන්න වෙන්නේ. උනේ මගේ පොත කියවනකොට මට එතන පොඩි කන්ෆියුෂන් එකක් ආවේ ඒක මට තව පුංචි දෙයක් ක්ලියර් කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් මේ අනිමිත් අවස්ථාව හා ශුන්‍යත අවස්ථාව කියන එක දැන් අනිමිත්තේ අපි අනිත්‍ය බහුල කිරීමෙන් අනිමිත්තේ ඇති වෙලා ඒ පුද්ගලයාටම අනාත්ම தත්වයේද කීමේ ශූන්‍යතාවයද අත්දකින්න පුළුවන් ස්ථානවල පුළුවන් ඒක තමයි අද මම කියන්නේ දැන් ඔය චූල් එකම් පුඤ්ඤලයට දැන් ඔය චූලසුඤ්ඤ සූත්‍රයේදීත් ඒ වගේ රටාවක් තමයි පේන්න තියෙන්නේ පටන් ගත්තේ අනිමිත්ත පැත්ත හැබැයි බුදුහාඳුර නිකන් යොමු වෙනවා අන්තිමට ශුන්‍යත පැත්තකට එහෙමයි ස්වාමීන් වහන්සේ එතකොට අර විමෝක්ෂ දොරට තුඩක් විදිහට අනිමිත්ත අප්‍රීත ශුන්‍යත කිව්වහම ඒ කියන්නේ එතකොට පුද්ගලෙක් ඒ කියන්නේ එක එක පුද්ගලයා යන ආකාර කියලා මම මුලින් තේරුම් ගත්තා. හරි. හැබැයි ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන් නේද මටත් හිතෙනවා එහෙම. ඒ කියන්නේ අපි යන්තම් ඔළුව ඉස්සුවේ එක ක්‍රමයකට වෙන්න පුළුවන්. හැබැයි එයාට තව තව දැන් ඒක බහුලීකృత කරද්දී තව ක්‍රම අහුවෙන්නත් පුළුවන් ඉතින්. අපි අපි හිතන් හිටියොත් නෑ මෙතනින්මයි මම ඔළුව උස්සන්න ඕනේ. අනිත් ඒවායින් ඔළුව උස්සන එක තහනම් කියලා හිටියොත් ඉතින් එහෙම අවශ්‍ය නැහැ. ඉතින් මට හිතෙන්නේ දැන් දැන් දැන් ඔය මේ චූඩසුඤ්ඤ සූත්‍රයේදී උනත් පෙන්වන රටාව යනුව නිකන් තේරෙන්නේ පටන් ගත්තේ අනිමිත්ත තත්ත්වකින් හැබැයි අනිමිත් එක වඩාගෙන වර්ධනය කරගෙන යනකොට එයාට මෙතන ශුන්‍ය ස්වභාවයක් ඊළඟට අනාත්ම ස්වභාවයක් වැටහෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක වළක්වන්න අවශ්‍යත් නැහැ. වැටෙනවා නම් වැටහිද්ද දෙන්. ඒක සමාජයට පහසුවක් වෙන්නත් පුළුවන් ඉතින්. ඉතින් ඒකයි මටත් තේරුනේ දැන් ඔය අර රහතන් වහන්සේගේ අර ගාථාවේදීත් ධම්මපදයේ ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචරෝ. ඒ නිසා මේ දෙකම දාලා තියෙනවානේ නේද? අපණිහිත එක නම් දාලා නැහැ. අපණිහිත එක දාලා නැහැ. ඒ ගාථා වහන්සේ කියන කොටත් බැදී ඒකට අපිට ඒ දෙවෙනි අවස්ථාව කියන්නේ කියලා නැහැ. නමුත් එතන අපණිහිත කියන්නේ සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම තණ්හාවෙන් තොර කියන එකනේ. කිසිම ආසාවක් නැහැ. ආසාව නොමැතිවීම නිසා කිසි එයිම් එකක් හිතට නැති නිසා එයිම් එකක් කිනොඩා අපිටම හිත කිසි ඇම්බිෂන් එකක් නැති නිසා හිත නිදහස් වෙලා. හිත තුල නැහැ මේ මේ ආයි ඊළඟ අවස්ථාවක් ගැන ප්‍රාර්ථනාවක්වත් නැහැ. මොකද ප්‍රාර්ථනා කරාට ලබන්න දෙයක් නැහැ. ඔක්කොම තියෙන දුකක්. දුක දුක කියන එක වැටහෙන නිසා තමයි හිත නිදහස් වෙන්නේ මේ අපනිහිත තත්ත්වකින්. ඒක තමයි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. ඒ කියන්නේ දුක් මේ අනිත්‍ය වැටහුණා නම් අනිමිත්ත පැත්තෙන් දුක වැටහුණා නම් අපනිහිත පැත්තෙන් ඊළඟට අනාත්ම වැටහුණා නම් ශුන්්‍යත පැත්තෙන්. ඔය විදිහට සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. එහෙමයි සම්මාස. ඔව්. ඒත් එකම පුද්ගලයාට විවිධ අවස්ථාවලදී මේ විවිධ වෙන්න පුළුවන් ඉතින් මට මටත් හිතෙන්නේ එකම විමෝක්ෂ තොරටුවක් කියන්න බෑ ඒක තමයි මටත් හිතෙන්නේ දැන් අපි අපි ඕක අර කොටුවක් ගහ ගන්න හදනවානේ මම මේකෙන්මයි යන්න ඕනේ මට අනිමිත්තෙන්මයි යන්න තියෙන්නේ අනිත් ඒවා නම් මට තහනම් එහෙම එකක් නැහැ කියලා තමයි මටත් හිතෙන්නේ. ඒ කියන්නේ යාට ඉතින් උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඔලුව උස්සගත්තට පස්සේ ක්‍රම තව තේරෙනවනේ. මේ පැත්තනොත් ඔලුව උස්සන්න තිබුණානේ මට. ඇයි මට එදා ඕක තේරුන්නේ නැත්තේ කියලා තේරෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මුලටදී නිකන් ඕක නිකන් කණාවකට වගේනේ යන්තම් හරියන්නේ. කොයි පැත්තේ හැම පැත්තෙම try කර කර යනවා. මොකක් හරි එක පැත්තකින් යන්තම් ඔලු උස්ස ගන්නවා. ඊට පස්සේ ඉතින් තව තව දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට තව තේරෙන්න පුළුවන් යකෝ මෙහිනුත් යන්න තිබුණානේ මෙතනුත් දොඩ දා ගන්න තිබුණානේ බුදුහාමුදුරුවෝ මෙහෙමත් කියලා තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ කෙලෙස් කපන නැත්තම් නිවන් දොරටු ගණනාවක්ම පෙන්ලා තියෙනවා. දැන් අපි එදා අර මීනරත් කතා කළේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී. ද්වේතානුපස්සනා සූත්‍රයේ ක්‍රම 16ක් පෙන්වනවානේ කෙලින්ම. විපස්සනා විපස්සනා ක්‍රම 16ක්. එකක් නෙමෙයි ඉතින්. ඒ නිසා Tamanටම උනත් මේ විවිධ පැති වැටහෙන්න පුළුවන්. ඒකේ කිසි බාධාවක් නැහැ. අපි ඒව වළක්වන්න අවශ්‍යත් නැහැ. එකම එකක්ම ඔස්සේ ආයුතය කියලා අපිව හිර කරගන්න අවශ්‍යත් නැහැ. ස්වාමීන් වහන්සේ මේ කනර තීරි ප්‍රැක්ටිකල් වලට කරපන්න දෙන කන්ෆියුෂන් තමයි ඒක. කමක් නෑ. ඔයා ඔයා ශ්‍රාවණ එකේ වරදක් නෑ එතන. අපි නුවණක් නිදිනු වෙන්නේ තව තව මේක විමසීමක් සිද්ධ වෙන්නේ. ඒකත් අවශ්‍යයි. එතකොට තමයි අපි තව හොඳට විවෘත මනසක්, තව හොඳ පැහැදිලි මනසක්, බුද්ධ දේශනාවත් එක්ක තව තව ගැළපෙන මනසක් එන්නේ. ඒක වැරදක් නෑ ඉතින්. හොඳයි සර් මහත්මයා. බොහොම පිං හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව චාන්දිමට ඉදිරිපත් කරන්න. ආ එයා එයා ඉදිරිපත් කළා. තම පාසල් තුෂාර ඉදිරිපත් කරා. ස්ටීවන් සර්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ දැන් ගිය සතියේ වහන්සේගේ ධර්මදේශනාවෙන් පස්සේ මේ මේ කාලය තුළ මේ සතිය පුරාවටම මම දැකපු දෙයක් ගැන පොඩ්ඩක් මහන්සියෙන් පැහැදිලි කරගන්න කතා කරේ. ඔව්. සෝනන්ත මේ අනිමිත්ත කියන එක දැන් අපි සාමාන්‍යයෙන් ජීවිත ගත කරන අපි ඉතින් හැමතිස්සෙම නිමිති අරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඕක කාලාන්තරයක් තුළ පුරුදු කරාම අපි ඒ කියන්නේ අනිමිත්තට එන්න පුරුදු කරාම කොහොම ජීවිතේ ඉස්සරහට එනකොට මේ දැන් අනිමිත්ත සමාධියම ඒ යුගය තුල තිබුණා. දැන් ස්වාමීන් වහන්සේ මේ කෙලින්ම අනිමිත්ත සමාධියක් ඊටම සුළු මොහොතක තිබිලා ශුන්‍යතාවයට තමයි යන්නේ. ඒක ඒක හිතින්නේ නැහැ. මම මේ සතිය පුරාවට නිකන් කියන්නේ හිතට වාරණය කරලා නෙවෙයි නිකන් ඉබේ හිතේ ස්වභාවය අනුව බැලුවා. ඔව්. ඒක නම් මෙන්න ඉතින් ඒක ගැටලුවක් නෑ නේද? ඒ කියන්නේ සමාධියකට හිත යන්නේ නැහැ කියන එකද ඔය කියන්නේ? නෑ ස්වාමීන් වහන්සේ සමාධියකට යන්නේ නැහැ නෙමෙයි. හ්ම් දැන් අපි නිමිති ගන්න අවස්ථාව නෙවෙයි. හරි. අපේ හිත සංසුන් වෙච්ච අවස්ථාවේදී දැන් ඉස්සෙල්ලම් ගොඩක් අනිමිත්‍ය සමාධිය තුල ජීවත් වුණා. දැන් අනිමිත්‍ය සමාධිය ඊටා සුළු මොහොතක තප්පර කීපයයි හිටින්නේ. කෙලින්ම ශුන්්‍යතාවයේ තුල තමයි ජීවිතය එතකොට එන්නේ. හතර ශුන්්‍යතාවය කියන එක කොහොමද අර්ථ දක්වන්නේ? දෙකේ වෙනස මොකද්ද? නැහැ මම මේ මගේ කියන හැඟීමක් නැහැ. නිකන් ඔහේ පවතිනවා. ඒක මේ පියවි 30 පියවි සමාවෙන සමනස පියවි 30 තුලදීත් ඒ කියන්නේ මම මේ මේ මොනවාද පරයන්කේදී මේ කතා කරන්නේ පියවි 30 තුලදී ඒ කියන්නේ ඇස් දෙක අරගෙන ඉන්න තැනදී හරි ඔහේ නිකන් කිසිම දෙයක් නෑ දැනෙන්නේ නැති ඒ කියන්නේ දැනීම තියෙනවා නමුත් අර මම මගේ කියන තැනක් නැහැ හරි හැබැයි ඕකත් දැන් අවුරුදු ගානක තුල පුරුදු කරා නමුත් දැන් අර අනිමිත්ත තැන තාම සුළු නෑ ඉතින් තත්පර කිහිපයකට පමණයි පවතින්නේ. නෑ මට හිතෙන්නේ දැන් ඔතන අපි ඔය අපි මේ අනිමිත්ත කියලා වෙනම එකක් අපි මේ හදාගෙන ඉන්නේ. එහෙම එකක් අවශ්‍ය නැහැ. අපේ ඔය අත්දැකීම බලපු දෘෂ්ටි කෝණය වෙනසක් තියෙනවා. ශුන්්‍යත පැත්තේදීත් අනිමිත පැත්තක් තියෙනවා. මට නම් හිතෙන්නේ. දැන් හිතන්න අපි අපිට එක පැත්ත අපිට සමහර සමහර එහෙමයි සමහර තියෙනවා මම ඒක පොඩ්ඩක් සියුම්ම බැලුවා එතකොට ඊටාම සුළු මොහොතක තප්පර කීපයකට වගේ ඒක එතන තියෙනවා නමුත් ඉස්සරේම නෙවෙයි ඉස්සර දැන් ඔය අනිමිත්ත මේ ශුන්්‍යත ගතියට එන්නේ ඉස්සෙල්ල පොඩි කාල පරාසයක් තිබුණා දැන් ඉතින් එහෙම නෑ ඒකත් අර බැලුවොත් තමයි නැත්තම් කෙලින්ම ටග් ගාලා ඒ කියන්නේ නිමිත්තෙන් නිමිත්තේ ඉඳන් ටග් ගාලා ශුන්්‍යත ළඟට එනකන් නෑ අන්න එතන එතන අපේ අත්දැකීම වැරදි. අපි නිමිත්තක් ඇසුරු කරන එක ගැනමයි තමයි ගැන තමයි ඔය කියන්නේ සුළු වෙලාවක් ඇසුරු කරනවා කියලා. එතන අනිමිත්ත නෙමෙයි තියෙන්නේ. එතන තියෙන නිමිත්තක් තාම. එහෙමයි. ඔව්. ඉතින් ඒ ඒ තාම නිමිති ඇසුරු කිරීමක්නේ. නිමිති සිළු වෙලාවක් ඇසුරු කළා ඊට පස්සේ තමයි යා ශුන්්‍යත පැත්තට ඇවිල්ලා තියෙන්නේ. නේද? එහෙමයි එහෙමයි සම්මත අනිවාර්යයෙන්ම නිමිත්ත ඇසුරු කරනවා. ඒක නැහැ නෙමෙයි. නමුත් අර නිමිත්තේ ඉඳන් ශුන්්‍යතයට එන කාල පරාසය තුලදී තමයි මට හිත ටිකක් සියුම ඒක තමයි ඔතන නොදැනීමට අග්ගාලා එන ගතියක් තියෙනවා. ඒක තමයි. ඕක නිවැරදි කරන්න පුළුවන් මෙහෙම සුළු වෙලාවක් දැන් නිමිති අසුරු කරනවා ඊට පස්සේ නිමිති නොගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් හිත ශුන්‍යත පැත්තකට තල්ලු වෙනවා. ඒතර ඒ කියන්නේ අනිමිත්ත තමයි දැන් ශුන්‍යතයි අනිමිත්තයි දෙකම එකමයි. මුලින් තිබුණේ අනිමිත්තක් නෙමෙයි මුලින් තිබුණේ නිමිත්තක් මුලින් තිබුණේ නිමිති ඇසුරු කිරීමක් මුලින් තිබුණේ ඒක හැබැයි කෙටි කාලයක් දැන් ඉස්සර වගේ නෙමෙයි සුළු වෙලාවක් නිමිති ඇසුරු කරා ඒක අත්හැරියා ඊට පස්සේ ආයෙ අනිමිත්ත පැත්තට වැටුණා එතනම ශුන්‍යතාවක් තියෙනවා ඒවා ඔච්චර අපි වචන වලට අපි එච්චරයි අපි ඔය තරම් අපි මේ අපි ඕක තිතට බලනවට වඩා ඒවා බලන්න ගියාමත් පැටලෙනවා. දැන් අපි මෙන්න මේක හරියට අනිමිත්තද මේක ශුන්්‍යතද අරකද මේකද ඔහොම බලන්න ගියාම නිකන් අපි ওই වචන වල පැටලීමක් තියෙන්නේ. අපිට නිකන් හිතේ තේරෙනවා නම් මෙතන අරමුණක් ලොකුවට නැහැ. උපාදාන වීමක් නැහැ. හිතේ කිසි වෙහෙසක් නැහැ. දුකක් නැහැ. තනාගත්ත පුජ්‍යල භාවයක් නැහැ. ඉතින් එහෙනම් යන විදිය හොඳයි. අපි ওই වචන දෙන ඒවා කරන්න ගියොත් ඕන්ට වඩා ඔය අපි නිකන් මුලා වීමක් වෙන්නේ. එහෙමයි ස්වාමිනාස් එතන මම අර එතන අර අනිමිත්ත කියන තැන බැලුවේ විදිහ තමයි මොකද එතන උපාදානය තමයි පොඩ්ඩක් උපාදාන කරනවද නැද්ද කියන එක තමයි ඉතාසියුම්ම සිතේ පැවතීම බැලුවේ එතකොට ඒ විදිහට තමයි ස්වාමිනාස් මේ අත්දැක්කේ දෙකට කොහොම කරගෙන යන්න ගැටලුවක් නැහැ තවත් දෙයක් නැහැ ඔව් සම්හන්ස දෙකට කොහොම කරගෙන යන්න ගැටලුවක් නැහැ කිව්වා හොඳයි සම්මාස පිළිසිතන සම්මාස තවත් දෙයක් අහන්න ඕන අද ධර්ම දේශනාව වහන්සේ අර සඳහන් කරපු දැන් අபிසංකතං අபிසංචේදීතං කියන එක කොතනටද කියන එක පොඩ්ඩක් අහන්න නෑ ඒක තමයි දැන් අපි මුලින් මුලින් පොඩ්ඩක් ඔය සමාධියක් හැදෙනවානේ අපිට දැන් මුලදී ඔය විපස්සනා වඩ아가ගෙන යනකොට පොඩ්ඩක් යන්තම් ඔලු උස්සගත්තා හිත අරමුණක් ඇසුරු නොකරන තත්වයටපත් වුණා හැබැයි ඒක ආයි කැඩෙනවා. ආයි ගිහලා හිත අරමුණක් ගන්නවා. හිත හිත ආයි නිමිති වල පැටලෙනවා. එතන එතන තේරුම් ගන්න තියෙනවා මේකත් කැඩෙනවා. තාම මට මේක පවත්වන්න බෑ. මේකත් කැඩෙනවා. මේකත් ඉතින් ඕන්ට වඩා එල්ල වැඩක් නැහැ. ඔන්න ඒ කැඩිච්ච දේ. කැඩෙන හැඩෙන වාරයක් ගන්න හැබැයි මම නැවත නැවත හදනවා. නැවත නැවත මේ ඒ කැඩෙන විදිහත් මම බලනවා, තේරුම් ගන්නවා. ඒ එන අරමුණු කෙරෙහි මම උපේක්ෂා වෙනවා. නැත්තම් මේ විරාගී වෙනවා. ඒතර එතන දැන් කෙලෙසුත් ටිකක් කැපෙනවා. දැන් එයාට පහසුවෙන් ඒ අනිමිත තත්වයේ තුල ඉන්න තව හැකියාව වැඩෙනවා. එහෙම එහෙම එහෙමයි එහෙමයි සවනස එතනදී දැන් අපි අතන ශුන්්‍යතාවයක ඒ ඒ ඒ ඒ ඔක්කොම ඉවර වෙලා බලනවා නෙමෙයි මුල් අවස්ථාව තුලදී යෝගාන්ත එතන සඳහන් කරන්නේ සම්මත ඔව් ඔව් ඔව් ඉතින් දැනුත් දැන් ඒ කියන්නේ නමුත් ඉතින් ඕක ඉතින් අනිමිත්ත අනිමිත සමාධිය කියන එක පස්සේනේ වර්ධනය කරලා බුදුහාඳුර පෙන අනිමිත චේතෝ විමුක්තියක් දක්වා අනිමිත සමාධියක් කියන එක කොහොමත් ඉතින් අනිත්‍ය තමයි. එහෙමයි සෝනල්. තවත් පොඩි දෙයක් අහන්න සෝනල්. දැන් සාමාන්‍ය මුල් යුගය තුලදී අපි අපි තුල තියෙන්නේ ගොරෝසුව කාමරාග පරික දෙකම ගොරෝසුව තියෙනවා. ඊට පස්සේ අපිට හිතෙනවා පටිගය තමයි අපි තුල තියෙන්නේ කාමරාගය අපි තුල නැහැ කියලා. නමුත් ඒ තියෙනවා නැහැ නෙමෙයි. නමුත් අපිට දැනෙන දේ නමුත් දැන් දැන් දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ පටිගය නම් දැන් බොහෝ හොසේ නැහැ කියලා. නමුත් ඊටා සියුම්ම කාමරාගය තියෙනවා කියලා. ඒකටත් පොඩි පිළියමක් ඔබ වහන්සේගේ බලාපොරොත්තු. ඒකයි ඕකම ඕකම දැක දැක යන්න. ඊටා සියුම් ඊටා සමාවෙන් සම්හන ඊටා සියුම්ව. හ්ම් හ්ම්. කමක් නැහැ ඒක තමයි. ඉතින් අපි බොහොම يعني අපේ හිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න සියුම් වශයෙන් තියෙන කෙලෙසුත් වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හොඳයි ඉතින්. නැත්නම් අපි හිතන් ඉන්නේ අපි රහත් වෙලා කියලානේ. එහෙම එකක් නැහැ. තාම කෙලස් තියෙනවා. තාම මේ අර ඒ දවස්වල රහත් වෙලා කියලා හිතන් ඉඳලා එහෙම රහත් වෙලා නැහැ. තාමත් කෙලස් තියෙනවා කියලා ඉතින් අපි තව තව තව තව නිහතමානී වෙනවා. ඉතින් ඒක හොඳයි ඉතින්. දිගටම කරගෙන යන්න ඉතින් ඕක කවදා හරි ඉවර වෙන්න නැතයි කියලා විශ්වාසයෙන් කරගෙන යන්න. හොඳයි සන්නාස් හොඳයි. පින් සිදු වෙනවා ස්වාමීන් වහන්ස. හොඳයි හොඳයි. මාතෘ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. හොඳයි හොඳයි. තිරුවන් සරණයි. ඊළඟ තහම් ගැටලුව ශ්‍රී ලාංකිත ඉදිරිපත් කරන්න පුළුවන්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. සයනස් මට පොඩි අදහසක් අහන්න ඉතුණා දේශනාට සම්බන්ධ කාර්යයක් වගේ වෙච්ච නිසා මම දැන් මාස දෙකකට විතර කලින් මට ඊමේල් එකක් ආවා මෙහි නිසරණ වශයෙන් ප්‍රියංකා මොල්ලිගොඩ මහත්මියගෙන් ඒකේ තිබුණේ සිස්ටම් අවුටේජ් එකක් ගිලි දීපකන් සරවටේ ඒකනින්ද මේ මේ මිස්වෙච්ච මොකක් හරි කමටහන් සුද්ධ කරන එකක් කියලා ලින්ක් එකක් තමයි වල තිබෙන්නේ මම ඉතින් ටිකක් කියලා දවසකට ඉතින් ලින්ක් එක නිකන් අහලා බැලුවාම ඒකේ තිබුණේ ඇත්තෙම ලොකු ස්වාමීන් වහන්සේ කමටහන් සුද්ධ සුද්ධ කරන වැඩසටහනක් මම හිතන්නේ මම හිතන්නේ ඇමරිකාවෙත හරි කණ්ඩාය වගේ විනාඩි 15 වගේ. නමුත් ඒකෙදී කියවුණ අලුත් සායනාසේගේ මේ මගදී කතාවක් එතෙන්දී මේ බ්‍රේන් වේව් සම්බන්ධ කතාවක් තමයි ඒක. හැබැයි ලුකාන්සේ මෙහෙමයි කියන්නේ. ලුකාන්සේ මට මේ ඊයේ අපේ චන්ද්‍රත්න හමුදුව ඒවලා තිබ්බ ලින්ක් එකක් අපි ඒක බැලුවා පස් දිනක එක ඒ ලින්ක් එකේ තිබුණේ මේ නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය ගැන අන්න හරි නිරෝධ සමපත්තිය ගැන කියලා යනවා. ඊට පස්සේ ඒක සාවිනාස ඒකේ ලිංක් එක ගැන කිව්වේ නෑ. නමුත් මම ඒ විදිහම ගිහිල්ලා Google කරලා බැලුවා. හරි. ඒ වගේ එකක් ආවා. ඇයිලා වෙලෙම මම ඒක බලාගෙන ගියා. ඒකේ තිබුණේ ડોක්ටර් මේ රූබන් ලප්නෝ කියලා කෙනෙක් අර ඩෙල්සන් ඩෙල්සන් නාමයෙන් කෙනෙක් ඔළුවේ වාර ගන්න පොඩ්ඩක් හැබැයි එකක් පැයකමාරක් විතර ගියා. ඔව් ඔව් ඔව්. ඒකමත් දන්නේ නැහැ. ඒක තමයි ඒක තමයි. ඒක තමයි ඒක තමයි. ආ ඒකමද? ඒක ඇහුවම සාකච්ඡා ඒකේ එහෙමනම් ඉතින් මට අහන්න පුළුවන් ඒක සක්කක ඒකේ සමහරවිට අර ඩෙල්සන් ආම්ස්ට්‍රොන් කියන මහත්මයා එකට ඔය නිරෝධ සමාපත්තිය ගැන රිසර්ච් එකට සහභාගී වෙච්ච හැටි කිව්වම එයා කතරකදී කියනවා මේ දවස් 6කට වැඩිම කාලය යන්න පුළුවන් කාලේ දවස් 6කට යන නිරෝධ සමාපත්තියට ගියා කියලා. එහෙම කිව්වා. වගේ මට මතකයි. ඔව් ඔව්. ඒකම කියන ඒකට යන හැටි අර අර ආයතන එකින් එක ෂට් ඩවුන් වෙවි ඒකට ඇතුල් වෙන හැටි එයා එකෙන් එළියට එන හැටිත් එක විස්තර කරනවා. එතකොට ඒ විස්තර කරද්දිත් හැබැයි ඔය ශුන්‍යතා අපනිත තුනත් ඒගොල්ලෝ අර ඒගොල්ලන්ගේ පාලි භාෂාවෙන් විදිහට පැහැදිලි කරනවා. මට මතකයි. ඉතින් මට ඒගොල්ලෝ කියන්නේ හැබැයි ශුන්‍යත මට ඉංග්‍රීසියෙන් නම් කිව්ව එක empty silent අන්ඩිරෙක්ටඩ් කියලා. ඒ වගේ වචන තුනක් තමයි ඒකට දැම්මේ. උපහාසයේ කියනවට ආන්න ඉතර ඇති. උපහාසයේ ඒක නම් බලලා තිබුණේ හද්ද ඒක ඒක මට වටනා හිතේ ඒක සත්‍යයක් වගේ කියලා. ඔව්. උපහාසයේ මොකක්ද? දැන් මටත් හිතෙනවා ඒක ඇත්ත මටත් හිතෙනවා ඒක ඇත්ත වෙන්නේ නැති කියලා. මොකද ඒක අපි සැක කරන්නත් අවශ්‍ය නැහැ. මොකද මේ මහත්යාව මේ මම මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේ ඔව් එයා කියන්නේ එහෙම කාවත් රවට්ටන්නව දෙයක් කරනවා කියලා හිතන්නත් අමාරුයි. ඉතින් අනිත් එක ලොකු ලැබපු මේ යෝගාභ්‍යාස වලින් ලැබපු ලොකු සමත පැත්තකුත් තියෙනවා. සමතේ උපරිම මට්ටමකින් වඩලා තියෙනවා. ධ්‍යාන පැත්ත උපරිම පැත්තකින් වඩලා තියෙනවා. ඒ නිසා යාට ඒ සමතෙන් ලබන්න පුළුවන් උපරිම ස්කිල් එකක් තියෙනවා. අද කාලේ හැටියට පුදුම ස්කිල් එකක් තියෙනවා. ඊට පස්සේ විපස්සනා පැත්තකුත් එයා වඩලා තියෙනවා. පස්සේ තමයි ඒ ටික හම්බෙලා විපස්සනා පැත්තත් හොඳට වඩලා තියෙනවා. දැන් ගුරුවරයෙක් විදිහට ඉතින් කටයුතු කරනවා. ඒ නිසා දැන් මේ දෙකේ මික්ස්චර් එකෙන් එයා ලස්සන්ට ඔය කියන තත්ත්වයක් ලබනවා කියලා තමයි මගේ නම් නිකන් දැක්ම තියෙන. ඉතින් අපි විවෘතව ඉමු ඉතින්. කෙසේ නමුත් ඉතින් නරක කෙනෙක් නම් නෙමෙයි කියලා තමයි මමත් තේරුම් ගන්න තියෙන්නේ. සෝනසයා ඩෙල්සන් ආම්ස්ට්‍රොන් කියලා මහත්මයා. ඔව් ඔව්. නෑ නෑ ඩෙල්සන් ආම්ස්ට්‍රොන් තමයි. එයාගෙන තමයි මම කිව්වේ. ආ. ඔව් ඔව්. ආ එහෙමයි. ඔව් ඔව්. ඒ කියන්නේ ඔතන ඔතන ඒකයි දැන් සමහරලාවට දැන් අටුවාව එහෙමත් විස්තර කරනවා. ඒ කියන්නේ දැන් දැන් අපි අදත් පොඩ්ඩක් අර කතා කරේ අර රහතන් වහන්සේලාට උනත් අවස්ථා දෙකක් ගැන. ඒ කියන්නේ උපතෝ භාග විමුක්තයි පඤ්ඤා විමුක්තයි. දැන් පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේට ලොකු සමත ස්කිල් එකක් නැහැ. සමතේ පැත්තෙන් ආපු ලොකු හැකියාවක් නැහැ. නමුත් ප්‍රඥාවෙන් ගහගෙන ගිහිල්ලා ආශ්‍රවයන් ඡය කරලා තියෙනවා. ඒ වගේමයි ආරයන් වහන්සේලා අතරත් කායසක්ඛී කියන ආරයන් වහන්සේට තමයි ඔය ඔක්කොම සමත හැකියාවකුත් එක්කම ඉදිරියට යන්නේ. අනිත් අයගේ එහෙම එකක් නෑ. දිට්ටිපත් ආරයන් වහන්සේවත් සද්ධා විමුක්ත ආරයන් වහන්සේවත් ඒ දෙකම නෑ. ඒ කියන්නේ මේ සමතේ පැත්ත ලකුවට නැහැ. හැබැයි විපස්සනා පැත්ත කරගෙන යනවා. ඒ නිසා එක එක යෝගාවචරයන්ගේ තියෙන එක එක දක්ෂතා තමයි. ඉතින් අර මූනිකත්වය දෙන්න එක වැදගත් ඉතින් අර ප්‍රඥාවට කෙලස් ටික ප්‍රහාණය කරන්න. මොකද සමතය කියන එක බුදුහාමුදුරන්ට කලිනුත් තිබිච්ච දේවල්. නමුත් බුදුරජාන් වහන්සේ විශේෂයෙන් පෙන්වලා දීපු මාර්ගය ඉතින් විපස්සනා මාර්ගය. අපි ඒක ඉස්සරහින් තියාගෙන ගියාම හොඳයි ඉතින්. එහෙම අසන. අව එකක් චුට්ටක් අහන්න ඉස්සරහ වාසය ගිය සතිය නෙමෙයි ඊට කලින් සතියේදී මේ මේ මාතෘකාවෙදිම විස්තර කරා අර දැන් යෝගියෙක් අපි මොකකට අර අත්දැකීමක් දක්වලා අර වේගෙන් ඇතිවීම නැතිවීම දකින ස්වභාවයකට එනවනේ. හරි. ඒතරේ සම්ස වාසේ තුකේ එකත් ඒ නිති ගන්නෙ නැති ස්වභාවයක් වගේ නේද කියලා නේද? නෑ එතෙන්ට යන ඔව් ඒකේ මුල් මට්ටම කියන කියන්න පුළුවන් ඉතින්. ඒ තාම රාට ඇතිවීම නැතිවීම පේනවා කියන්නේ ඉතින් තාම තාම සංස්කාරات එක්ක ඉතින් දැන් ගත කරන අවස්ථාව උද්‍යව්‍ය මට්ටම තව ඉතින් ඉදිරියට යන්නයි තියෙන්නේ. හරි හොඳයි. දරුවන් සන්නයි. අපි අන්තිම ප්‍රශ්නේ ගමු මේ දැන් නම් අපි කාලයක් ගත වුණා. අවසර සෝමවාසි ධම්මිකා ජයගනි මහත්මයට පැනියුම් ගන්න පුළුවන්. හරි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මේ පොන්චි විද්‍යාත් අහන්න ගත්තේ. මේ සංහස මම සක්මන කරන්නේ පාදයට දැනෙන සංවේදනා බලමින් යන එක තමයි කරගෙන ගියේ. ඒකදී හොඳට මම පාදයෙන් නොයෙකුත් ස්ථාන වලට සීතල උණුසුම තදගතිය දැනෙන විදිහ මම ඕවහන්සිට විස්තර කරා. දැන් එහෙම කරගෙන යනකොට සංහස දැන් අර මට එක එක තැන්වල මට දැනෙච්ච එක වෙනුවට නිකන් මුළු පාදයේම නිකන් මඩ හරි මොන හරි තැවරිලා වගේ නිකන් අර ඒ දැනෙන තැන් හොයන්න බෑ වගේ ගතියක් තියෙනවා. ඉතින් මම එහෙම යද්දිත් තවදුරටත් එහෙම අර ඒකම හොයන්න ඕනේ. නෑ නෑ නෑ නෑ. නෑ නෑ නෑ ඒක හොයන්න ඕනේ හැබැයි තැන නෙමෙයි. දැන් තැන පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. තැන නිකන් මැකිලා ආවේ ලේබල් ලේබල් එක හරියට අලෝ ගන්න බැරි වෙයි. ආ මේක මේ අහවල් තැනේ කියලා. නමුත් අර ස්වභාවය කියන එක ඉස්මතු වෙන්න දෙන්න. ආ මේක තද ගතියක්, මේක රළු ගතියක්, මේක උණුසුමක්. උණුසුම දැන් වෙනස් වෙනවා. උණුසුම දැන් ඔන්න හටගත්තා. මේක දැන් ඔන්න වෙනස් වෙනවා. ඔන්න දැන් නැති වුණා. අන්න ඒ වගේ අර සිද්ධියට ඉඩ දෙන්න තන තන පිළිබඳ සංඥාව අවශ්‍ය නෑ දැන්. හොඳයි තෙරුවන් සරණයි. තව එක්කෙනෙක් අත උස්සලා තිනවා අපි එයාගෙන් අවසන් කරමු එහෙනම්. එම්මයි ස්වාමීන් ජාන්ගි ඔබතුමීට ගැටලුවක් ගන්න පුළුවන්. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. මම දවස් 10ක වැඩසටහනකට නිස්සරණ වණී ගියා. ඒ දවස්වල අනිමිත් සමාධිය විනාඩි 25ක් පමණ තියාගන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ එහෙම බැරි වුණා. ඉක්පසු මම ඔබ වහන්සේගෙන් මේ වගේම සාකච්ඡාවකදී අහුවාම ඔබ කිව්වා හැම වෙන්න පුළුවන් කියලා. නමුත් මට ඒ වෙලාවේ හිතුණා මට මම පිළිහෙලා කියලා. නමුත් පස්සේ වැටුණා සමාධි පිළිහිමකට වඩා එහි අනිත්‍ය ස්වභාවයයි මේ මට තේින්නේ කියලා. ටික වෙලාවක් අනිත්‍ය සමාධියදී වෙනවා. ඊට පස්සේ අතීත සිතිවිලි වලට යනවා. නැවතත් සමාධියට එනවා. නැවතත් අනාගත සැලසුම් වලට යනවා. ඊළඟට සිතවිලි සමාධියයි අතර මේක මාරුවෙන් මාරුවට පැමිණෙනවා. ඒ විදිහට අත්දැක්කා. හරි. එතකොට මේ අනිමිත සමාධිය අනිත්‍ය දුටුවාට පස්සේ කොමක් කරන්න ඕනද කියලා හිතුණාට පස්සේ මට හිතුණා මේ හිතට විවේක දෙන්න ඕන කියලා. ඊට පස්සේ මම එහෙම කරා. ඒක නිවැරදිද කොහොමද ස්වාමීන් වහන්සේ ඉදිරියට යන්නේ කියන එකයි දැනගන්න ඕන. ඔව් මමත් හිතනවා මොකද දැන් නැතනම් දැන් ඔය නිමිති නොගන්නා తত্ত্বය හිතේ විවේකයත් එක්ක ලොකු මේ සම්බන්ධයක් තියෙනවා. අපි අනිමිත తত্ত্বයක් උද්ගත වෙන්න අපි සංස්කරණ කරන්න හිත පෙළඹුවොත් එහෙම වැඩේ අවුල් වෙනවා. දැන් අපේ හිතට පුංචි නිමිත්තක් ආවහම අපි දඟලනවා. අපි අපි ඒකත් එක්ක පැටලෙනවා. ඒක තව තව සංස්කරණය කරන්න පෙළඹෙනවා. අපි يعني විවේකයේ නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒ වෙනකොට නිකන් මේ දඟලිල්ලක් තියෙන්නේ. නමුත් විත විවේක කරන්න විවේක කරන්න නිමිති නිමිති හැලෙන්න ගන්නවා නිමිති දුර යන්නේ නැහැ නිමිතිත් එක්ක තව දිගට ඉන්නේ නැහැ අන්න වගේ පැත්තක් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා ඒ කියන්නේ රිලැක්සේෂන් පැත්ත ඔකට සෑහෙන අදාළයි සම්පූර්ණ නිකන් සංසුන් කිරීම බොහොම සැහැල්ලුවෙන් සිටීම සංස්කරණ නොකර සිටීම සෑහෙන අදාළයි තින්දා වැරදි නෑ ගත තීරණේ හොඳයි ස්වාමීනි. එතකොට මේ විදිහටම කරගෙන යන එකද කෙරෙන්න ඕන ස්වාමීනි. ඔහොම කරන්න අනිත් එක නිකන් බලන්න නිකන් චෙක් කරලා බලන්න නිකන් සමහර විට අපි නිකන් ওই පුටුවක් උඩ වාඩි වෙලා බොහොම සැහැල්ලුවෙන් ඉන්නකොට ලොකු දැඟලිල්ලක් නැති ලොකු එෆර්ට් එකක් නැති ලොකු වීරයක් නැති වෙලාවටත් හිත අතෙන්ට යන්න පුළුවන්. ඒ කියේ අනිමිත් සමාජයේ ඔව් ඔව් අන්න හරි. එතෙන්ට යන්න ඉඩ තියෙනවා. බලන්න නිකන්. මොකද ඒ අන්න හරි. එහෙම වෙන්න දෙන්න. අන්න හරි. එහෙම වෙන්න දෙන්න. වැරදක් නැහැ. එහෙම වෙන්න දෙන්න. ඊට පස්සේ එතකොට එතෙන්ට හිත ගියා නම් එහෙම ඉන්න පොඩ්ඩක්. ඒ තුල වාසය කරන්න සුවසේ. හොඳයි. හරි. හොඳයි. තේරුවන් සන්නයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැය දෙකක කාලයක් ධර්මදේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි මේ තුලින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සුල්ලෝක වාසින් සමග බෙදාගමු. අප සිය දෙනාටමත් උතුම් වූ නිවන් සුව පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු.